නැවතත් පහන් කන්ද සමගින් සම්බන්ධ වෙනවා සඳුදා පහන් කන්ද ඔබේ වැඩසටහන ඔබේ ජීවිතයට සිත ශාන්තිය එවැගේම ධර්ම ආශිර්වාදයක් කරන වැඩසටහන ගලිගමේ ඥානදීප හාමුදුරන් වහන්සේ සමගින් අපි අමනුෂ්‍යයන් පිළිබඳව ඔවුන් ක්‍රියා කරන ආකාරය පිළිබඳවයි ඔබව දැනුවත් කරමින් සිටි අඳුරන දැන් පහුගිය කාලේ අපිට විටින් විට අහන්න ලැබුණු සිදුවීම් තිබෙනවා හරි කුතුහලයක් හිතේ ඇති වෙනවා ඒ වගේම බීතියක් ඇති වෙනවා ඇඟ කිලිපොළ යන සිදුවීම් මේ අතර විශේෂයෙන්ම ওই මොහිනී ගැන කතා වෙනවා අපි දන්නවා පහුගිය කාලේ හරි රාවයක් තිබුණා මේ පාරවල්වල විධ පැතිවලින් මේ පිළිබඳ වාර්තා වුණා ත්‍රීවිල් නැතම් මේ තිරෝධරත රියදුරන්ම කිය පවස්ථා කහිපයක් තිබුණ තමන් ත්‍රීවිල්ල එක යනකොට මේ සුදු ඇඳගත්තු කාන්තාවක් අතදාලා නවත්තල ටිකත්දුර යනකොට අතුරුදන් වෙලා ගිය. මේ වගේ හරි බියජනක අවස්ථාවන් පිළිබඳව බොහෝ දෙනා මතක් කලා වගේ හමුද මේ වගේ සිදුවීම් පිළිබඳව මේ ඊය පෙරදවස්වලදිත් වාර්තා වුණා විවිධ මුද්‍රිත මාධ්‍යයන් ඔස්සේ විශේෂයෙන්ම මේ වගේ ගැටලු ඇති වෙනවායි කියන කාරණය අපි හඳුනන ඇත්තටම මෙහිම මෝහිනී හෝ නැත්නම් මෝහිනී කියන සංකල්පයත් පහදා දෙන්න අපිට මේ වගේ අමනුෂ්‍යව ඇවිල්ලා මේ වගේ විපත් කරමින් පෙනී සිටින අවස්ථාවන් පිළිබඳ අපිට වාර්තා වෙනවා. මෙහි ඇති සත්‍ය අසත්‍යතාවයේ සහ ඒ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස දැනගන්නට අපි කැමතියි. ඔව් ඇත්තෙම වරුණ දැන් අපි ওই විදිහට ගත්තාම අපිට තව මම එක සිදුවීමක් කියන්නම්. අපි මීට අවුරුදු 15කට 20කට විතර පෙර මම මේක අහලා තියෙන විදිහට තුළහිරිය ප්‍රදේශය සිද්ධ වෙච්ච දෙයක් ඔබ කවුරුත් දන්නවා ඒ ප්‍රදේශයේ ගාමන්ට්ස් වල ඒ ඉන්න ළමයින්ව ගිහිල්ල ඇරලලා ආපහු එන්න වෙනම ගමනාන්ත සේවාවක් මේ ට්‍රන්ස්පෝර්ට් සේවාවක් යොදල තිබුණ ති මේ ළමයින්ව ගිහිල්ල ඉවල්ලා ගෙවල්වලට දාලා ඒ බස් එන්නේ ආපහු තනියම එතකොට සමහරලාවට බස්ස එක ඩයිවර් සමහරක් ලීන කෙනෙක් මේ ඒකේ සහයකෙක් ඇත්තෙම නෑ එතකොට මේ ඩයිව විතරයින්න මේ ළමයිම ගිහින් දාලායි නොති මේ වගේ ඇත ගම්මානවලට ගිහිල්ලා එන පොටෙක් අවස්ථාවක රාත්‍රයේ එකුළහා දොළහා වගේ වෙනකොට රෑ කෙනෙක් දරුවෙක් කරගෙන පාරට මෙහි මත දාලා බස් එකට බස් එක නැවැත්වද ළමයි දාලා හපව් එන ගමන් මේ තුළහිරියට එන අතරතුර බස් එක නැවැත්තුව නවත්තල ඉවරලා මේ කෙනා ගිහිලා ඉස්සරහ දොරෙන් නගින්න නැවැත්තුවට පස්සේ නෑ පිටිපස්සේ දොරෙන් තමයි ගිහිල්ලා නැගලා ඉවරලා හරියටම පිටිපස්සේ සීට් එක මැද්දේ අර දරුවා තියාගෙන ඉඳගත්. ඉඳගත්තට පස්සේ සුදු ඇඳගෙන දරුවෙක් වඩාගත්ත කෙනෙක්. ඉතින් මේ ඩ්‍රයිවර් ඒ දිහා බැලුව බලනකොට අර ඩ්‍රයිවර්ගේ උඩ තියෙන කණ්ණාඩියෙන් පිටිපස්සේ ඉන්න අය පේනවා. ඉතින් ඒ කණ්ණාඩියෙන් බලපුවම දැක්ක සීට් එක මැද ඉඳගෙන ඉන්නවා. තමන් ඒ ගැන හිතුවේ නෑ. ඉතින් ඩ්‍රයිවිං කරගෙන යනකොට ටික දුරක් ගිහින් බලනකොට ආය අර කන්නාඩියෙන් බලනකොට පේනවා අර වඩාගෙන ඉන්න දරුවව කනවල්ලේ පෙරපෙරා කනවා. ආය පානක් බැලුව මට මේ වැරදි දෙයක්ද මේ පේන්නේ කියලා ආයි බලනකොට පේනවාර දරුවව කනවා මේ ඇගේ පවා සම්පූර්ණ ලේ පෙරනවා. ඔහු කොයි තරම් බයවනාද කියන්නේ පුද්දුම වේගෙන් එලෝගෙන එලෝගෙන ගිහිලා ළඟ තිබ්බ පොලිසියකට බස් එක ඇතුල් කරා පොලිසියට ඇතුල් කරනවත් සමගම ඔහු ආපහු එහෙම සිහි නැති වෙලා තියෙන ඔහුට ඒ වෙලා ඒ ඇතිවෙච් බයත් එක්කම. කොහොමහරි එතන ගේට්ටුව ළඟ හිටපුයි දැකලා තියෙනවා බස් එක මෙහෙම ඇතුල් කරනකොටම ඒ වේගයක්ත් එක්කම සුදු පාට සාරිගයක් ඇඳගත්ත කාන්තාවක් වගේ ඡායාවක් වගේ පිටිපස්සෙන් එහෙම බැහැලා එළියට යනවා. නමුත් ඔහු ඉස්පිරිතාලට ඇතුල් කරාට පස්සේ පහෝදා ඔහු මිය පරලෝගියා ඒ ඩ්‍රයිවර් ඉගැන් ඔහු බයවෙලා කෑගගහා කොයි මේ පුදුම විදිහට ස්පිරිතාලේ කෑ ගහලා විලාප දීලා ඒ වගේ ලොකු බීතියක් භයංකාර ස්වභාවකින් තමයි ඔහු මැරුණේ. එතකොට ඒකේ ස්වභාවය දැන් අපිට අදහා ගන්න බැරි සිදුවීම දැන් මේවා කොහොම වෙනවද කියලා. ඒ බස් එකේ ඒ හිටියා කියන තැන මැද බලපුහම ලේ තිබිලා තියෙන. එතකොට මේ ලේ පෙරුවේ කොහොමද? දැන් පුද්ගලයා නැහැ. නමුත් ලේ තිබිලා තියෙනවා. එතකොට මෙවැනි සිදුවීම් එක්ක මං හිතන්නේ මේ ප්‍රදේශයේම බිහිතියට පත් වෙලා තිබ්බ එක් අවස්ථාවක් මීට අවුරුදු ගණනාවකට පෙර ඔය සිදුවීම. එතකොට මෙවැනි මහා දරුඩු අමනුෂ්‍ය බලවේග බොහෝ වෙලාවට යම් යම් කාලවල මතුවෙලා සැරිසරන්නට පුළුව. එතකොට අපිට මේවැම් පේනවා යම් කිසි ගොරෝසු සරීර මවාගේ අමනුස්්‍යයන්ට දැන් බලන්න බුද්ධ දේශනාවල සඳහන් වන සමහර යක්ෂණීන් ගැන ඇවිල්ල දරුව කණ යක්ෂණීන් ගැන. ඒ වගේ දැන් අර කාලි යක්ෂණික කතාව ගැන බලන්න දම්මපදේ සඳහන් වෙන එතකොට ඒ යක්ෂණය දරුවා කන්න තමයි දුවගෙනා වෙතකොට ඒ වගේ උපෝපන් ආත්මෝල වහිට බැඳගෙන එන අමනුස්්‍යය ඉන්න. එතකොට එවැනි අවස්ථාවල දැන් අපිට අර පේතවත්වීම සඳහන් වෙනවා අර දරුගැබ් විනාස කරලා ඒ බොරුවට තමන්ටම සාපකරගෙන නෑමං එහෙම කරේ නෑ මම මේ දරුගැබ් විනාස කරන්න මං බෙහෙත් දුන්නනම් මම දරුව වදල කනේ කියක් වෙන්න ඕන කියලා තමන් තමන්ට සාප කරගත්තා. ඒක විපාහකේ හැටියට අමනුස්සයෙක් වෙලා ඉපදුනා මේ අමනුස්්‍යයා දරුවෙක් බිහි කරන වේදනාවෙන් උදේට දරුව පස් දෙනෙක් බිහි කරන. ඒ ලේ පෙරපෙරා මේ දරුව පස් දෙනා තමම්ම කනෝ කිය. ඊළඟට දවල්ට දරුව පස් දෙනෙක් බිහි කරනවා ඒ වේදනාවෙන් ප්‍රසූත වේදනාවම දරුව බිහි වෙනවා හැබැයි තමම් මේ දරුව ලේ පෙරපෙර අකනෝ. හවසටත් දරුව බිහි කරනවා ඒ වගේ කනවා එතකොට මේ වගේ කෙනෙක් අපිගම කෙනෙකුට යම් ගොරෝසු ශරීරයක් තුළ හරි දැක්ක කියලා ඒ දකින දේ පෙනෙන්නේ අර වගේ සිදු ඉත් තුළ ඒ නිසා බොහෝ වෙලාවට මෙවැනි යම් යම් සමට පාලු තැන්වල සමාට සොහොන් පිට්ටන ආශ්‍රිතව නොයෙක් ප්‍රදේශවල යම් ගොරෝසු ශරීරවලින් පෙනීදල සමාටාර් මිනිස්ස